අනේකාන්ත කර්මකෙන්නේ කියලා ගත්තේ ඒ පපරි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස පූජා කියන ඒ අතත් ආකාශ ධාතුවක් කියන ඒ නව අනේකාන්ත කර්මකෙන. ඊළඟට චිත්තජ රූප යල්ලම 15ක් කියලා එනවා. චිත්තජ රූප 15ක්. ඒකාන්ත චිත්තජ රූපේ කියලා තිබෙන්නේ දෙකයි. මේ දෙක අපි ඉගෙන ගත්තා කාය විඤ්ඤාති රූපයයි වචී විඤ්ඤාති රූපයයි අනේකාන්ත චිත්තජ රූප තිබෙනවා 13ක්. ඒ නේ ඔව් අනේකාන්ත චිත්තජ රූප 13යි කිව්වේ අර 9යි කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඌදා ආකාශ කියන නවයත් ඊළඟට ශබ්දය ශබ්දයත් අනේකාන්ත සිත්ජ රූපයක් නේ ශබ්දයත් ලහුතා මුදිතා කම්මඤ්ඤතා රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ රූප තුනක් ඒවා අනේකාන්ත චිත්තජ රූප. ඒකට ඒකාන්ත චිත්තජ රූප දෙකයි අනේකාන්ත චිත්තජ රූප 13යි එකතුව චිත්තජ රූප සියල්ල 15යි. ඊළඟට උසුජ රූප. උතුජ රූප සියල්ල 13යි කියන්නේ. උතුජ රූප 13යි. ඒ වායේ නෑ ඒකාන්ත උතුජ රූපේ කියලා කොටසක්. නේ ඒකාන්ත උතුජ රූපේ කියලා කොටසක් එන්නේ නෑ රූප කොටසක් නෑ. ඒකට ඒ උතුජ රූප 13 වශයෙන් ගන්නෙ ශබ්දය උතුජ රූපයක් වෙන අවස්ථාවක් තිබෙනවානේ. සද්දෝ චිත්තෝ සුජෝ ශබ්දය උපදවන හේතු දෙකක් තිබෙනවා සිත නිසාද ශබ්දය උපදිනවා ඍතුව නිසාද ශබ්දය උපදිනවා කියලා දක්වනවා ඒ නිසා ඒ උතුජ රූප ගන්නා විට ශබ්දය එකක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන මේ නවයයි කොට 10යි අර ලහුතා මුදුසා කම්මඤ්ඤතා කියන 10 ඊළඟට ආහාරජ රූප ආහාරජ රූප කියන්නේ අර කබලීකාර ආහාරය නිසා හටගන්නා රූප ඒවා 12ක් 12යි ඒ 12 ගන්න අර නවය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ආකාශ කියන නවයත් ලහුතා විදිතා කම්මඤ්ඤතා කියන ඒ විදිහටයි ඒ රූප වෙන වෙනම දැනගත යුතු කියලා. ඊළඟට රූප පිළිබඳව කතා කරන්නේ රූප කලාප ගැන. රූප කලාප යෙදෙන විදිහ. දැන් අප දැනගත්ත කරුණක් තමයි රූප තනි තනිව උපදනා ස්වභාවය ධර්මය නෙවෙයි. ඒ හැම රූපම උපදිනකොට ඒ කවර හෝ රූපයක් පිළිබඳව කතා කරන විට එය කලාප වශයෙන්ුයි දත යුතුවන්නේ. රූප කලාප වශයෙන් උපදී. කලාපේ කියන්නේ විකියක්. අඩු ගණනේ රූප 8ක්වත් තිබෙනවා. ඒ ආකාශ ධාතුවේ කියන රූප පරිච්ඡේදය කරන එකනේ. ඒ රූප 8ක්වත් ඒ කලාප යකට අන්තර්ගතයි ඇතුළත්. ඒවා තමයි සුද්ධාස්තකයේ කියලා දක්වන්නේ. අත්වි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා කියන යක්. ඒක සුද්ධාස්තක කලාප. ඒ අඳුම ගන්න. ඉතින් ඒ කර්මජ රූපද කර්මජ කලාප වශයෙන් ලැබෙන. කර්මජ කලාපත් කර්මජ රූප අපි ඒකාන්ත කර්මජ රූපේ කියලා ගත්තේ කියන. කර්මජ රූප නවයනේ. ඒ නිසා ඉතින් කර්මජ රූප ඒ කිරේ වෙන වෙනත් රූපනේ. ඒ කර්මජ රූප නවයක් තිබෙන බැවින්ම කර්මජ කලාපද තිබෙනවා නවයක්. කර්මජ කලාව. ඒ චක්කු දැන් චක්කු සෝත ධාන ජීවහා කාය කියන ඉන්ද්‍රිය රූප පහක් තිබුණා. ඒවාද කලාප වශයෙන් ඒවා ඒවා යම් කලාපයක එක රූපයකුයි ඒ ඉන්ද්‍රිය රූපය. ඒ කලාපගත අනිත් රූපත් එක්කයි ඒ පහළවන්නේ. ඒ තනිව උපදින්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ඒ කර්මජ කලාපවල තිබෙන තවත් විශේෂත්වයක් තමයි හැම කර්මජ කලාපයකම කර්මජ රූපයක් වන ජීවිතේන්ද්‍රිය රූපය ඇති බව. දැන් කලාපවල එහෙම නැහැ. දැන් අපට ලැබෙන චිත්තජ උතිජ ආහාරජ කලාපවල ජීවිතේන්ද්‍රිය රූපේ කියලා එකක් ලැබෙන්නේ නැහැ. කර්මජ කලාපවල පමණයි ඒ ලැබෙන්නේ. මේ කර්මජ කලාප ජීවිතේන්ද්‍රියත් එක්කයි දශක කලාප වෙලා තිබෙන්නේ එයින් කීයද 8ක් දශක කලාප චක්කු දශක කලාපය සෝත දශක කලාපය ගාන දශක කලාපය ජීවා දශක කලාපය කාය දශක කලාපය වතු දශක කලාපය ඉතිභාව දශක කලාපය කුම්භාව දශක කලාපය එහෙම දශක කලාපම 8ක් නවවෙනි කලාපය දක්වන්නේ ජීවිත නවක කලාපය. ඒක නවයේ කලාප. නවවෙනි. ඒ ජීවිත නවක කලාප. දැන් ජීවිත නවක කලාපය ගැන කතා කරනකොට අපි ඉදිරියට කියතහැකි ඒ රූප කලාප ඒ අනුව එක එක භවයක් පිළිබඳව ගන්නා විට ඒ නාම රූප දෙකම පවත්නා භවයන්දී රූප වශයෙන් මෙන්න මේ මේ කලාප ලැබෙනවායි කියලා මේ මේ කලාප දැන් මේ කලාප වශයෙන් තේනවා මේ රූප 27 කර්මාදියෙන් උපදින නමුත් සියල්ල එකට නූපදින ඉතින් ඒක අපි මුලදීමත් ඉගෙන ගත්තා කොහොම එකට ගුණක් හැටියට උපදින්නේ නැහැ කලාප වශයෙන් ඉතින් හැම කලාපයක්ම අනිත් කලාපයකින් වෙන් වෙනවා ඒ වෙන් වෙන්නේ ආකාශ ධාතු. ඒ නිසායි ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම කියලා දක්වනවා. තවත් විදිහට ඒ ආකාශ ධාතුව චතුජ රූපයක් සේ ගනු. ඒ චතුජ රූපයක් සේ ගනු ලබන ආකාශ ධාතුව තෙන්න උපදවන හේතුවක් කියලා කර්මයේ ආකාශ ධාතුව උපදවන උපදවන්නේ කි. චිත්තේ ආකාශ ධාතුව උපදවන්නේ කියාදි වශයෙන් එහෙම කියන්නට බැරි නම් ආකාශ ධාතුවේ කියන්නේ මොනවත් නැති හිස් බවක් නේ හිස් බවක් ඒ නම් අර කර්මජ කලාප ඒ ආකාශ ධාතුව නිසා වෙන් කරයි අනිත් කලාපයෙන් වෙන් කරයි දැන් කර්මජ කලාප වුණත් එක කර්මජ කලාපයක් අනිත් කර්මජ කලාපයක් සමග මිශ්‍ර වීමක් ගැඹීමක් නැහැ එය වෙන් වෙනවා ආකාශ ධාතු. ඒ නිසා ඒ කලාපගත රූප වෙන් කරන ඒ ආකාශ ධාතුවද ඒ ඒ ප්‍රත්‍යයෙන් උපදවන රූපයක් සේ ගන්න. ඒ නිසා මේ ආකාශ ධාතුව ප්‍රත්‍ය හතරින්ම උපදවන රූපයක් සේ දක්වන. එබැවින් මේ කීවේ අවිනිභෝග රූපහාතය හා ආකාශ ධාතුවදී අරින්නේ රූප ඩබය. කර්ම චිත්ත ඍතු ආහාර යන ප්‍රත්‍ය සතරින්ම හටගත් බැවින් චතුජ රූප නමීක ඒකජ රූපය කියලා කොටසක් තිබෙනවා ඒ කර්මයෙන් උපදවන රූප ඒකජ එක ප්‍රත්‍යයකින්මයි අද හටගන්නේ ඒ කර්ම ඊළඟට ද්විජ රූපය කියලා අපි ඉගෙන ගත්තේ ද්විජ රූප වශයෙන් ගත්තේ ශබ්දයයි ශබ්දෝ ශබ්දයන ද්විජ රූපයේ හැටියට ශබ්දය ගත්තා ශබ්දෝ චිත්තෝ ද්විජෝ ද්විජ රූපය කියලා ගත්තේ ලෞතා විදුකා මන. ඒවා චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය තුලින්ම උපදවන. චතුජ රූපේ කියලා ගන්නෙ ඒ අවිනිභෝග රූප අටයි ආකාශ ධාතුව. අවිනිභෝග රූප අටයි ආකාශ ධාතුවයි චතුජේ. එතකොට චතුජේ කියන විට ඒ කර්මජත් චිත්තජත් ඍතුජත් ආහාරජත් කියනවා. එකී කර්මජ කලාප චිත්තජ කලාප, උත්ජ කලාප, ආහාරජ කලාප කියන මේවා ඒ ඒ කලාපයන් අන්‍ය අන්‍ය කලාපයන්ගෙන් වෙන් කරන්නේ ආකාශ ධාතුවෙන්. ඒ නිසා ඒ ආකාශ ධාතුවත් කලාපගත රූපයක් සේගෙන. එයද ඒ ප්‍රත්‍යයෙන් උපදන රූපයක් සේ දක්වන. ලක්ෂණ රූප හතරයි කියන ඒවා කිසි ප්‍රත්‍යයකින් නෙවෙයි. ලක්ෂණ රූපේ කියන්නේ මොනවාද? උපචය සම්පති ජරතා අනිත්‍යකම්. ඒවා හරියට රූපයන්ගේ සෙවණැල්ල වගේ කියලා දක්වනවා. ඒ කියන්නේ රූපම නෙවෙයි ඒවා. රූපයන්ගේ ආකාර විකාරයක්. ඒ කියන්නේ දැන් ಜಾති රූපය. ಜಾති රූපමේව උපචය සම්පති නාමේන පවිච්චති. එනයි ಜಾති රූපයම උපචේය සම්පතිය කියන මේ නම් දෙකින්ම හඳුන්වනවා. උපචේතී වෙජ්ජාති රූපයට සම්පතිකී වෙජ්ජාති රූපයට. එතකොට මේ ජාති රූපය දෙආකාරයකින් දක්වනවා උපචේ සම්පති කියන මේ නම් දෙකකින්. උපචයයි කීවා ඒ ඒ රූප ශීර්ෂයන්ගේ පළමු පහළ වීම සම්පතියේ කීවේ ඊට පසුව සම්පති වශයෙන් પરම්පරා වශයෙන් හට ගැනීම සම්පති. ඒකට මේ සම්පති උපචේ කීවේ හට ගැනීම ගෙන උත්පාදක්ෂ වේගෙන ජාතිමිතිය කියන්නේ ඒකයි. ඒකට ඒ උපචේ වශයෙන් ගනු ලබන සම්පති වශයෙන් ගනු ලබන්නේ ඒ ඒ රූප කලාපයන්ගේ උත්පාදක ක්ෂණ ජාති. ඊළඟට යම් රූපයක් ජාති කියන උත්පාදක්ෂණයට ලැබුණු නේද ඊට අනතුරු ක්ෂණයේදී පිට භංගයේ එහි තවත් මේ පිටියන රූපය පිළිබඳ පිටියන. ඔව්. ඒ රූපය පිළිබඳ පිටිය කුඩාක්ෂණ 49කින් පරිණිතයි. ඒ තමයි ජරතා රූපය. ජරතා. එතකොට ඒ රූපයේම දිරීම. දැන් එක රූපයක් මේ විදිහට යම් කිසි වේලාවක රූපයක් හටගත්තේ නම් ඒ රූපය චිත්තක්ෂණ 17ක් දාහතේ විරුද්ධ කුඩාක්ෂණ පනස්වක. මේ පළවෙනි කුඩාක්ෂණ. මේ අතරේ තියෙනවා කුඩාක්ෂණ 40. මේ ඒ තමයි මේ දෙකෙන් අපගත්ත රූපේ ඒ විචරය මේ 49. ඒ ඒ ඊළඟට 51 ශරයට භංග. දහකයි ඒක භංග. ඒක නැති මේ මේ කාලය තුලදී ඒකේ ප්‍රතික්ෂණය තමයි ඒ රූපේ ප්‍රතික්ෂණය තමයි ජරතා රූප නම් හඳුන්වන්නේ. ජරතා රූපේ කියන්නේ දිරණ බව. දිරණ බව. දිවි දිරීම. ඒ දැන් රූප පිළිබඳවත් ඒ අප පිළිබඳවත් ප්‍රකාශ වෙන කරුණක්නේ ජරන් කත්වා මරණං කිය. ජරන් කත්වා මරණ. ජරාවට පැවෙන මරණේ වේ. ඉතින් ඒ නිසා මේ රූපේ පිළිබඳව මෙතන මේ උපාදයේ සිට ඊළඟට මේ ගත කරන කාලය හරියට මරණය වෙත යනවා නේ මරණාභිමුඛ බංගාභිමුඛ ගමන භංගයේ වෙතට බංගාභිමුඛව ඒ තමයි මේ කිති යන ඒ ජරතා ඒ ජරතා රූපය කියලා හඳුන්වන්නේ ඒක. එතකොට ඒක රූපයක් පිළිබඳ අමුතු රූපයකගේ ඇතිවීමක් ගැන නෙවෙයි කතාව. මේ රූපයේ පිළිබඳවම කර අවස්ථාවක් ගැන කියන්නේ. ඒකයි රූප ඡායාව. හැටියට රූපයන්ගේ සෙවණැල් ලක්ෂණ. කාර විකාරයක්. ඒකයි දැනගත යුත්තේ. පිටි රූපය. ඒ මේ ಜಾති රූපය ඊළඟට ಜಾති රූපයේ උපචේ සම්පති කියන නම් දෙකින් හඳුන්වනවා ඊළඟට ජරතාව. අනිත් එක අනිත්‍යතාව. අනිත්‍යතාව කියන්නේ අර 51 වෙනි ශ්‍රමයේදී දක්වනවා. අනිත්‍යතාව. ඉතින් ඒ අනිත්‍යතාව කියන්නේ අනිත්‍යතාවය කියන්නේ අනිත්‍ය බව කියන එක. අනිත්‍යතා අනිත්‍ය බව. ඒ ඉතින් ඒ රූප පිළිබඳ අනිත්‍ය බවක් ඒ කියන්නේ. රූපේ පිළිබඳ. දැන් මෙතන කොහොමද සත්‍ය දීකන් දක්වන මේ අතීත භාවයේ ලක්වන මේ සිතේදී තියෙනවා උපාද පිටි භංග. ඒ එකක් මේ අරූපේ පිළිබඳ උපාදින් ලැබීමට ගත්තේ. මේ උපාද පිටි භංග. මේ මේ සිතේදී තිබෙනවා ඇතිවීමකුයි පැවැත්මකුයි එය අර මේ ප්‍රසිද්ධ වචනවලින් කියනවා නම් ජාති ජරා මරණ ඒ ජාති ජරා මරණ ක්ෂණික ක්ෂණික එකක් මේ ක්ෂණ උපාදක්ෂණේ ඒක ජාති. විතික්ෂණේ ඒක ජරා. පංගක්ෂණේ ඒක මරණ. ඒකට ඒ හැම රූප හැම රූපම හැම සිත්ම හැම පිටක්ම චෛතසිකයක් හැම රූපයක්ම ඔය ජාති ජරා මරණ නැත්නම් උපාද පිටි භංග අර රූප පිළිබඳ උපචේ සංකති ජරතා අනිච්චතා කියන මේක සාධනයි. ඒ පිටත්තර ඒවා කිසිවක් නෑ. එහෙමනම් తত্ত্বය ඒ මොනවා පිළිබඳවද කියන්නේ? මේ බාහිර ලෝකයේ ගැන විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් මේ අප අප පිළිබඳව මේ එක එක සංකාරණයක් පිළිබඳව ඒ කියන්නේ. මේ ශරීරයේ පිළිබඳව తত্ত্বයක් ශරීරයේ ඇසුරු කොට පවත්නා සිත පිළිබඳ වූ తত্ত্বයක්. එතකොට ඒ නිරන්තර නිරන්තරයෙන් හැම තිස්සේම ඇති වෙන නැති වෙන හරියට මේ මේ ඇවිලි ඇවිලි කියන දෙයක් වගේ ඒ අර පහන් සිලුවේ උපමාව දක්වන්නේ ඒ වගේ තත්ත්වයක් ඒක අපට තේරෙන්නේ ඒ තේරෙන්නේ නැත්තේ ඒ පිළිබඳ අවධානය යොමු නොකරන බැරි නැත්නම් ඒ තේරෙන්නට ඕන තේරෙනවා දැන්නත් මේ ඇස් එක ඇහැට දැන්නොත් සමහර අය පිටි ඇති. ඇහැට නෙවෙයි ඒක නුවණටයි කරන්නේ. ආ. නුවණට පෙනෙන්නේ. ඇහැට උනම් හරියට ඇහැට පෙනෙන ආකාරයෙන්ම නුවණට පෙනෙන්නේ. කුතර පෙනෙන්නේ. හරියට ඇවිලෙන දෙයක් වගේ නැති වෙවි යන දෙයක් මේ එම පෙනෙනවා. ඒක ඒ පෙනෙන්නේ ඇහැට නෙවෙයි. සිතට නැත්නම් නුවණට පෙනෙනවා. නෑ ඊට කලින්. ඕ ඊට කලින් මේ සෝවාන් මාර්ගයට එන්නේ නෑ. එයා දකින්න තුන. ඒවා දැකීම ඊට කලින් සිදු වෙන්නේ. ඔව් නාම රූප පරිච්ඡේදයේ මුලදීම කරන්නේ. නාම රූප පරිච්ඡේදය කරලා ඊළඟට පිළිවෙලින් උදේ වය භංග බය ආදීනව නිබ්බිදා ආදී වශයෙන් උපදනා ඒ නුවණ උපදවා ගැනීමේදී නැත ඒ නුවණ ඇතිවන්නේ මේවා දැකලා. يعني ඒ දැකීම වශයෙන් ඇතිවන්නේ නුවණ. මේවා දැකලා නුවණ ඇති වෙනවා කියන එක ඒක ඒක පర్యాయ පర్యాయ කතාවක්. ඒ මේවා දකින දැකීම ඒ නුවණටයි අසුවන්. ඒ නුවණින් කරන වැඩ. ඒ දකින්නේ. සිද්ධිය ඒකමයි. يعني දැන් දැන් අප පිළිබඳව සලකතොත් අපි කියන්නේ මේ ගිනි වශයෙන් දක්වන 11ක් තිබෙනවා. ඒ 11න් ජාති, ජරා, මරණ ඔය තුන ගන්න. එතකොට ඒක උපාදකිති භංග කියන එකටත් හරිද? ජාති ජරා මරණ. අර ගිනි 11ක් කියනවනේ. ජාති ආදී 11 ගින්නකින් දැවෙමින් සිටිනවයි කියන්නේ. ඈ? ජාත් රාග දෝෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස. ඒ 11 තමයි 11 ගින්න කියන්නේ. ඉතින් මේ 11 ගින්නෙන් ජාති ජරා මරණ කියන මේ තුන ගත්තා. ඒ අපට අපි සම්මුති වශයෙන් ගනු ලබන ජාතියකුයි ජරාවකුයි මරණයකුයි කියන්නේ. දැන් අපි කියනවනේ අසෝලා මරණයි කියන්නේ. ඒ අසෝලා මරණයි කියන්නේ සම්මුති මරණය. අසෝලා දිරුව දැන් නාකි වෙලයි දිරලයි කියලා එහෙම කියනවා නම් ඒ සම්මුති ජරාව. අසෝලා උකන්නයි නැත්නම් අසෝලාට දඩියට ලකුණයි හරි මොකක් හරි කියනවා නම් ඒ සම්මුති වශයෙන් කරන මේ જાතිය ඇති ඒ ඒක සම්මුති. දැන් ඒක පරමාර්ථ වශයෙන් බලන විට යම් ධර්මයන්ගේ අප ගන්නා අවස්ථාව පිළිබඳවයි කියන්නේ ජාතික. යම ජාති කියන ඒ තත්වයෙන් ඇතිවෙද එතෙන් සිටම එය යන්නේ ආයු කාලය ගත කරන්නේ මරණය වෙත. අර ආයු කාලය ගත කරන ගත කිරීම තමයි ජරා කියන සිද්ධිය. ළඟට මරණ. ඉන්නේ. දැන් මේ తත්වය අපට නිරන්තරයෙන් තිබෙන එකක්. අපට සිත් උපදිනවා පවතිනවා නැති වෙන. රූප හටගන්නවා පවතිනවා නැති වෙන. ඒ ගින්න අපට නිරන්තරයෙන් තිබෙන එක. දැන් එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ අපි නිරන්තරයෙන් දැගෙන ගිනි හැටියට නෙදැක්වේ. නිරන්තරයෙන් දැවෙන ගිනි. ජාති ජරා මරණ හැමතිස්සෙම තියෙනවා. හැමතිස්සෙම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ඒ තමයි නාම රූප ධර්මයන්ගේ ස්වභාවය. මේක අපට වැහිලා තිබෙනවා. වැහුණ මොකෙන්ද? වැහුනේ අවිද්‍යාවෙන් වැහිලා. අවිද්‍යාව කර්ම කොටගෙන අපිට පේන ආ බොහොම ලස්සන හැඩරුව ඇති කෙනෙක් හැටියට ඉන්නේ. ඉතින් ඒ විදිහට අපි දකින්නේ. වන්නේ කවදද එදා ඉඳලම තාම ඉන්නවනේ මේ ගස්බල් කඩන්නට පුළුවන් තරම් ශක්තිමත්ව ඉන්නවා අපි කියලා ඒ විදිහට අපට පෙනෙන්නේ අපි දන්නේ නමුත් අර නිරන්තරයෙන් සිදුවන සිද්ධිය වැහිලා අන්නේ වැස්ම ඒ කියන්නේ ඒකට කියන්නේ මොකක්ද කියලා සත්‍ය ප්‍රතිච්ඡාදක මෝහය සත්‍ය ප්‍රතිච්ඡාදක මෝහය කියන්නේ ඇත්ත වසාලන මෝහය එතකොට යමක් කින් යමක් වහනවා නම් ඒක හරියට කඩපුරාවක් වගේ නේ ඒක වැස්මක් ඒ වගේ වැස්මක් අපිට මේ වැස්ම කුමක් මතු පිටරද එළවලා තියෙන්නේ නුවණ නුවණ නැමැති ඇස වසා තිබෙන එක ඒ නුවණ නැමැති ඇස වසා තිබෙන අවිද්‍යාව ඒ වූ පරිදිම පවතිනවා නම් අපිට මේක කොයි වෙලාවකවත් තියෙන්නේ යම් යම් අවස්ථාවලදී ඒ අවිද්‍යාව එහාට මෙහාට වෙනවා. හරියට මේ මේ අපි ගනිමු මේ දොරෙන්දක් ජනේලෙන්දක් කොහොම ඉල්ලලා තිබුණා සමහර විට එක උලම් ගහනකොට එහාට මෙහාට වෙලා එතනින් ඉවත පේනවානේ අන්න ඒ වගේ යම් යම් අවස්ථාවලදී අපට මේක தත්වය නිකන් ඒ වැටෙන බවක් තිබෙනවා. එහෙනම් පේනවාද සමහර විට මේ බොහෝම අමාරු තත්වයකට කෙනෙක් හැද වැටුනම රෝගී වශයෙන් එයාදී අවස්ථාවවලදී ටිකක් හිතෙන සමහර ඒ නිසා කියනවනේ ඊට පස්සේ මම මෙතෙක් කල නම් මේ ආගම ධර්මයේ ගැන තරම් හිතුවේ නැහැ අනේ වුණාට පස්සේ නම් වෙන මොනවත් කරන්නේ නැහැ ඕවමයි කරන්න කියලා සමහරුත් කියනවා ඒක මොකද ටිකක් එලෙලේ ටිකක් පේනවා මේකේ මොකක් හරි පේනවා අපේ එක අම්බ කරනවා නේද තේරෙන්නේ. අර එහෙම අවස්ථාවලදී ඒකට ටිකක් අර Taman වැටී සිට ඒක නිකන් මේ ඇත්ත පෙනෙන අවස්ථාවක් වගේ. නිකන් Tamanට පේනවා මේකේ තත්ත්වය. දැන් Taman කවදාවත් හිතාගෙන හිටින් නැති දෙයක් වෙලා එහෙම අවස්ථාවලදී පෙනෙනවා මිසක එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට ඕවා ගැන හිතෙන්නේ පොතේ හිතෙන්නේ මොනවද හම්බ කරන එක, කන එක, බොන එක, විනෝද වෙන එක, නටන එක, දුවපනින එක, ඕවා ගැනමයි හිත. එතකොට ඕවා ගැන හිතනකොට අනිත් ඒවාට වෙලාවක් නැහැ. ඒවා ගැන මොනවත් හිතෙන්නේ මේක මේ විදිහේ හැඟීමක් දැනීමක් ඇතිවන්නට සමාධියක් යම් කිසි අවස්ථාවකදී ඇති වෙන්නට සමාධි නිශ්චලතාවක් නැවතී සිටින බව ඒ කියන්නේ සිත පිළිබඳව සැලකෙන විට යම් කිසිවක් පිළිබඳව සිටීමට නුවණක් වේවා සිටීමට තරම් නැවතීමක් ඇති වේලාවකයි කෙනෙකුට ඕව කෙරෙන්නේ හිතෙන්නේ ඒක තමයි සමාධිය ඒ සමාධිය කෙනෙකුට උපදින තුරු ඇත්ත දැනෙන නුවණක් ඇතිවන්නේ නැහැ ඉතින් ඒ සමාධිය වුවත් ඉබේ ඇතිවන දෙයක් හෝ ඕන වේලාවක නිකම් හිතුව පමණින් ඇතිවන දෙයක්ුත් නෙවෙයි. ඒ සඳහා කෙනෙක් කෑම් කරන්නට ඕන උත්සාහයක් කරන්නට ඕන. එහෙම නැතිව සමාධියක් අපිට හැමසිතකම තියෙනවා. හැමසිතකම තිබෙන සමාධියක් තිබෙනවා ඒකාග්‍රතාව කියලා. ඒකාග්‍රතාවනේ සමාධිය. ඒ සමාධිය ගැන නෙමෙයි. සමාධිය කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය. කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවයි සමාධිය. ඒ සමාධිය ඇති වූ කලෙහි කෙනෙකුට නුවණ මත කරගන්නට පුළුවන් වෙනවා. නුවණ සමාහිතෝ යථා භූතං පජානාති පස්ස. සමාහිත එකඟ වූ සිත් ඇති තැනැත්තේ යථා භූතං ඇති සැටිය පස්ස ඇති සැටිය දකි. එහෙම නැත්නම් ඇති සැටිය පජානාති නුවණින් දැනගන්න. ඒ ඇති සැටිය තමයි මේ ඇති සැටිය කියන්නේ අපි හිතුවත් නොසිතුවත් ඒ පිළිබඳව අපි බැලුවත් නොබැලුවත් අප පිළිගත්තත් නොපිළිගත්තත් ඒකයි తত্ত্বය අපිට කියතයි කියා නෑ ඕක නෙමෙයි මේක ඔය කියන කතාව හරි නෑ මේකයි తত্ত্বය අපි උපන්දා ඉඳලා කවදා හරි මැරෙනකම් ඔය ඒකාකාර ජීවිතයක් ඒකාකාර පැවැත්මක් අපේ තියෙනවා කියලා ඒකයි අපේ පිළිගැනීම කියලා කෙනෙකුට එහෙම කියෙත් ඇයි කවුරු කෙසේ කීවත් එහෙම නැත්නම් මේක කිසිදු වෙනසක් නැතුව දිගටම පවතිනවායි කියලා හිතාගත්තා ඒ හිතාගැනීම ඒ එකිනෙක කෙනාගේ සැලකීම නම් ඇත්ත මොකද්ද අපි හිතුවත් නොසිතුවත් බුදුරජාණන් වහන්සේ වදාළත් නොවදාළත් බුදුරජාණන් වහන්සේ වදාළත් නොවදාළත් අපි හිතුවත් නොසිතුවත් පිළිගත්තත් නොපිළිගත්තත් මේ නාම රූප පිළිබඳ తත්වය නැත්නම් පංචස්කන්ධය පිළිබඳ తත්වය ඒකයි. ඇතිවීම පැවැත්ම නැතිවීම නැත්නම් උපාද පිටිපංග ජාති ජරා මරණ. ඒක ක්ෂණිකව සිදුවෙනවා ක්ෂණ ක්ෂණෙහි සිදුවෙන එතන ඒ කියන්නේ ක්ෂණ භංගුරත්වය කියලා කියන්නේ ක්ෂණ භංගුරත්වය කියන්නේ ක්ෂණක්ෂණෙහි සිදුවන භංගය. ඒ බව. ඒක අපි දකින්නේ නැහැ. නම් දැක්කේ නැති වුණත් ඒකයි සත්‍ය. ඒකයි සත්‍ය. වේගයෙන් සිදුවෙන නිසා තේන්නේ තමයි. ඒ වේගයෙන් සිදුවෙන නිසා නොපෙනෙන්නේ ඒ වේගයෙන් සිදුවන දේ වෙන්කර බලා ගත හැකි වන පරිදි නුවණ උපදවා නොගැනීම. දැන් දැන් අපට අර වේගයෙන් කරකැවෙන ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක් සේන පෙරෙන ඇහැට පෙනෙන ගිනි වලල්ලක්. ඒ මොකද ඇහැ කොහොසත් නෑ. ශක්තිමත් නෑ ඇහැ ඇහි නෑ දක්ෂතාවක්. මේ ගිනි පෙනෙල්ල එක එක තැන පේනවා ඒක වෙන්කර දැකීම. ඒ නිසා එක විදිහකින් ගිනි පෙනෙල්ල ඒ ඒ තැන දිස්වීම ගිනි වලල්ලක් තේතර නැති ගිනි වලල්ලක් තේ වලල්ලක් වශයෙන් ගැනීම එක්තරා භ්‍රමයක් කියන එක. ඇත්තක් නෙවෙයි ඒක වැරදි පිළිගැනීමක්. ඒ වගේ. ඉතින් අන්න ඒ වෙන්කර බැලීම. ඒ කියන්නේ වෙන්කර බලන්නේ කියන්නේ. දැන් අරක මොකද්ද? දැන් මෙහෙම කෙරුවාම කෙනෙන ඒ ගිනි වලල්ල ඒක ඒක අපේ මේ පංචස්කන්ධයට අපේ මේ රූපාදී නාම රූප ධර්මයන්ට සම්බන්ධ කොට ගන්නවා නම් අර ගිනි බලල්ලක් මෙන් පෙනුනේ ගිනි පෙනෙල්ල ධනයකින් යහිලා ඒක ධනයක් නේ මේක එකක් කියලා ගත්තනේ වෙන වෙනම පෙනෙන ගිනි පෙනෙල්ල එක ගිනි ගිනි බලල්ලක් තේ ගත්තේ අර ඝන සංඥාව ඇති වෙලා ඝනයක් තේක ඉතින් ඒක වෙන වෙනම එක එක තැන දිස් වෙන බුදු ගිනි වලල්ලක් ගිනි පෙනෙල්ලක් මිසක ගිනි වලල්ලක් නැtei කියා දකින්නේ අර ඝනය ගින බැලුවොත් ඒ වගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ ඝනය දිනින්නට ඝනය දින බලන්න ඒකයි විදර්ශකයන් පිළිබඳව ඒ අවස්ථා දක්වන තැනදී බණ පොතේ සඳහන් වන්නේ ඝන විභෝගේ කත්වා කියන ඝන විභෝගේ කත්වා කියන්නේ ඝන විනිර්භෝගේ කොට ඝනය විනිර්භෝග ඝනය කියන්නේ එකක් මෙන්ගත් දේ විනිර්භෝග කොට ඒ කියන්නේ බෙදලා වෙන් කරලා කියන එක විනිර්භෝගී එකක් අන්න එහෙම බෙදීමක් මෙතනත් කරන්නේ මෙහිත් කරන්නේ බෙදන එකනේ දැන් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විභජ්‍යවාදී කියලා කියන්නේ විභජ්‍යවාදී කියන්නේ බෙදෙන ඉතින් බෙදලා බෙදලා ඒ ඒ එකක්සේ ගත්ත දෙයක් බෙදා ගන්න විට ඒක එකක් නෙවෙයි. දැන් එහෙමනේ හැම එකක් පිළිබඳවම එහෙම බෙදීමක් වෙනකස්තවා ලෝකෝත්තර ධර්ම කියා දැක්කේම ලෝකෝත්තර ධර්ම කොටස දෙකක් තිබෙනවානේ නේ අපි දන්නා එකක් තමයි සංඛත ලෝකෝත්තර අනේක අසංඛත ලෝකෝත්තර අසංකත ලෝකෝත්තර ධාතුව තමයි නිර්වාණය. සංකත ලෝකෝත්තරය කියන්නේ මේ ලෝකයේත සත්වයා බැඳ තබන රහන් දිලිමින් කඩමින් ඇතිවන්නා වූ සිත් කොටසක් තිබෙනවා. ඒවා තමයි අසංකත ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකෝත්තර සිත් අට. සංකත ලෝකෝ සංකත ලෝකෝත්තර. අනිත් ඒවා අසංකත. එතකොට මේ සංකත ලෝකෝත්තර කියන සංකතය කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නේ. ඒ සංකත ලෝකෝත්තර ධර්ම අත. සිත් වශයෙන් මේ අත කියන්නේ. සිත් අතයි. ඉතින් ඒ සමගියගෙන චෛතසික කියලා. එතන ප්‍රධාන කොට ගන්නේ කුමක්ද මාර්ග කියලා ගන්නා විට චෛතසිකම අත. එතන මාර්ගය කියලා දක්වන්නේ. ඒ චෛතසික අතගේ සමුදාය මාර්ගය කියලා ගත්තේ. ඒ ඒ සංදායේ එක එක අංගයක් වෙන වෙනම ගන්නා විට අපි ඊට කියනවා මාර්ගාංග කියලා. මාර්ගාංග. ඒකද මේ මාර්ගයේ පවා වෙන්කොට දක්වනවා මාර්ගාංග වස්තුව. ඉතින් එතනත් තිබෙන්නේ එකක්ම නෙවෙයි. එතනත් තිබෙන්නේ ධර්ම වශයෙන් ගත්තොත් වෙන්වෙන් වූ ධර්ම අටක්. ධර්ම අටක්. අනේ ධර්ම අපේ සමුදාය ඒකී භූත එකට අට ගන්නා විට එහි ඇති බලයෙන් තමයි කෙලෙස් නැසීම නිවන ප්‍රත්‍යක්ෂ කිරීම කියන ඒවා සිදුවන්නේ. ඒ ඒ නුවණ මුලදී දියුණු කරගෙන ගිහි ලෝකෝත්තර තත්වයෙන් නුවණ පහළ වන අවස්ථාවේදී සිදුවන සිද්ධියක්. කලාපා ඒක විශ්ති කියලා ඉන්නේ. කලාප 21ක් තිබෙනවා. එයින් කර්මජ කලාප තිබෙනවා නවයක්. කර්මජ කලාප නවයේ කීවේ සක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගාහන දසක කලාපය, විවහා දසක කලාපය, කාය දසක කලාපය. එතන වෙනවා කලාප පහ. ඊළඟට ඉත්තිභාව දසක කලාපය, කුම්භාව දසක කලාපය. ඊළඟට වස්තු දසක කලාපය. අටයි ජීවිත නවක කලාපය. දසක කලාප අටකුත් නවයේ කලාව. ඈ එහෙම නෙන්නේ පඨවි චක්කුස් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා ජීවිත චක්කු. එහෙමයි කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝජා ජීවිත චක්කු 10 10 කලාප සෝතදප්පටියත් එහෙමයි ජීවිත සෝත. සෝතප්පසාද. ජීවිත ධාන දප්පට ගහන. ධාන ප්‍රසාද. ජීවා ප්‍රසාද. කාය ප්‍රසාද. ඉති භාව රූපය කුම් භාව රූපය. අර නවයට එකතු කර. කුම් භාව. ඊළඟට වක්ඛ රූපය. හදේ වක්ඛ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත වස්තු දසකල ඊළඟට ජීවිත නවකය ජීවිත නවකයේ කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතය ඒ ජීවිතේන්ද්‍රිය සහිත වූ නවක කලාප එතකොට චක්කු දසක චක්කු දසක කියලා එක කලාපයක් ඒ විදිහට සෝත දසක සෝත දසක භාව දසක ජීවා දසක කාය දසක භාව දසක දෙකක් තියෙනවානේ භාව ඒ කියන්නේ ඉති භාව කුම් භාව අපි කියන්නේ ඉති භාව චන්ද්‍ර කලාපය කුම් භාව චන්ද්‍ර කලාපය වස්තු දසක කලාපය කලාපය ජීවිත නව කලාපය මේකෙදි 9යි. මේවට 10යි 10යි. මේ කියන. එතන 9යි. දැන් මොකක්ද මේ කලාපයක් කියන්නේ? කලාපයක් කියන්නේ මේ තියෙන්නේ ඒක විට ඉපදීම එක විට නිරුද්ධ වීම එකම නිස්ක්‍රයයක් ඇති බව යන මේ කරුණු තුනහා ඒ කලාපගත රූප පින්ඩයන්ගේ සහවුත්ති එකට පැවතීම් ලක්ෂණයෝය කලාපයක තියෙන ලක්ෂණ දැන් ඒ කලාපය එක විට උපදින්නේ එක විට නිරුද්ධ වන්නේ අනිත් එක එකම නිස්ත්‍රය නිස්ත්‍රය කියන්නේ අසුර ආධාරය ඇති බව. දැන් ඒ නිසා චක්කු දහන කලා. චක්සු ප්‍රසාදය ගත්තොත් ඒ චක්සු ප්‍රසාදයට හතගැන්මට මිශ්‍රය වන්නේ අර පඨවි ආදී පැති ඒ කලාක ඒ අනිත් රූප ටික. සෝතයත් එහෙමයි ඒ විදිහට දැන් ඒ එයින් එක එක රූපයක් වෙන වෙනම උපදීමක් නෙවෙයි කියන්නේ. එකට ඉපදීම. සහ වුක්තිමෝ කියන්නේ එකට පැවතීම කියන්නේ. ඒක උපාදා ඒක නිරෝධා සහ වුක්තිමෝ. චෛතසික වලට වඩා වෙනවා. චෛතසික වල තිබෙනවනේ ඒක උපාද ඒක නිරෝධ ඒක අලම්බන. ඒක අලම්බන ඒක වත්තු. දැන් මෙතන එහෙම ඒක ලම්බන කියලා අරමුණු කිරීමක් නෑ අනාරම්මන මේවා. ඒ නිසා එකට එකවර පහලවන්න. කොටින් කියනවා නම් ඒ එකද රූපයකවත් තනිව පහල වීමක් නෑ. මිටියක් වශයෙන් එකට පහල. ඉතින් මේ මිටියේ පිළෙන ඒ කලාපගත රූප ඔවුනොවුන් සම්බන්ධව ඉතින් අර අරවා වගේ සංප්‍රයුක්ත වීම මිශ්‍ර වීම නැහැ. ඒ සංප්‍රයුක්ත කියන වචනේ යෙදෙන්නේ නැහැ. සංප්‍රයුක්තයේ කියන්නේ ඒ හරියට චිත්තචෛතසික ධර්ම ඔවුනෝන එකට කාවැදිලා වගේ තිබෙන සත්‍යයක් මිස්තර වීම. ඒ නම යෙදෙන්නේ නැහැ මේ රූප පිළිබඳ. රූපයන්ගේ එහෙම තත්වයක් නැහැ. රූප කියන්නේ මේ මේ රූප කියලා අප ගන්න විට අපිට හිතා ගන්නට අමාරු අපි රූපේ කියලා සැලකනකොටම යම්කිසි සතහනක් ඇති නේ සතහනක් පිළිදෙන එක්තරා ප්‍රමාණයක් ඇති දෙයක් තේනේ අපි ගන්න. නමුත් මේ මේ කලාප ගැන කතා කරන විට තේරුම් ගත යුත්තේ කුමක්ද? රූපයන්ගේ තිබෙන ක්‍රියා මාත්‍ර කියන ඒවා ශක්ති නේ. ඒ බව තේරුම් ගන්න. ඒ රාශියක් එක්කන් වූ කල්හි ඒ රූප එකකටවත් නැති යම්කිසි සතහනක් ආකාරයක් දක්වනවා. ඒ නිසා අපි මහා භූත ගැන කතා කරනකොට ඉගෙන ගන්න. අපෝ රවටනවායි කියන්නේ. දැන් සුදු කළු කහ ආදී ඒ වර්ණ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර අතුරෙන් එකකටවත් නැහැ. පඨවි ධාතුව මොන පාටද කියලා ඇහුවොත් එහෙම කියන්න බෑ. ඒක ඊ වර්ණයක් කියනවා. නමුත් මේ එකතු කල්හි දැක් වෙනවා යපක්. ඒ වගේම පඨවි ආදී ඒ ඒ ධාතු ගත්තොත් ඒ එකට ධාතුවකවත් ගන්ධයක් නැහැ. අසුවල් ගඳේ කියන්නේ බෑ අසුවල් ධාතු. නමුත් මේ ඔක්කොම එකතු වුණු කල්හි එහෙම ගන්ධයක් වෙනවා. ඒකනේ ඔව් ඒක තමයි. ඒ වෙන වෙනම ගත්තොත් ඒ ධාතු වෙන් කළොත් හරියට දැන් ඒ ධාතු වෙන්කලොන් ඒ ධාතු පිළිබඳ නෑ සතහනකුත් දක්වන්න. සතහනකුත් නෑ එහෙම දක්වන්න. ඉතින් සතහනක් වශයෙන් අපිට තේින්නේ මේ ධාතු සමූහයකදී එකතුවක්. කලාපගත රූප රාශියක් එකතු වූ කවි යම් සතහනක් දක්වන. ඒ සතහන තමයි අපව රවටන්නේ. ඒ නිසා තමයි අර ඒ සතහව අපව රවටන්නේ මක්නිසාද අපි අපට ඇතිවන්නා වූ සංඥාවෙන් අපව මුලා කරනවා. අපිට තියෙනවා දැන් ඒක සංඥාවක් තමයි ඝන සංඥා කියන්නේ. ඝන සංඥා කියන එකත් අපව මුලා කරන එකක්. අපි ඝනයක් මේක ඝන එකම දෙයක් හැටියට ගන්නවා. ඒ කියන්නේ එක විදිහකින් බලන විට මුළු ලෝකයම අපව රවටන වේවයි කියන්නේ කියන්නේ. ඈ ලෝකේ තියෙන අපව රවටන දේ. අපව රවටන අපව මුලා කර. මුලා කරන මුලාව අවිද්‍යාව නිසා. ඉතින් ඒ අවිද්‍යාව නිසා මුලා වීම හරියට කෙබඳුයි කියලා දක්වන්නේ. පරිච්ඡසම්පාදේ එනවනේ. නේ? කොහොමද කියන්නේ? යථාපි නාම දච්ඡන්තෝ නරෝ අපරිනායකෝ ඒකදා යාති මග්ගේන කුම්මග්ගේ නාපි චේකදා සංසාරේ සංසරං බාලෝ තථා අපරිනායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිච්ච ඒකදා එමනේ ඒ මේ අවිද්‍යාවෙන් සිදුවුණු මුලාව හේතු කොටගෙන ඉතින් මේ මුලාව තැනත්තා මේ මුලාව තත්වයේ හිමි තිබෙන මේ තැනත්තා ඇතැම් විටක පින් කරන අවස්ථාවක් තිබෙනවා. බොහෝ විට පව් කිරීමයි කරන්නේ. බොහෝ විට කරන්නේ පව්. ඒ අවිද්‍යාවෙන් මුලාවේ. ඒ අවිද්‍යාව දැන් ප්‍රධාන වශයෙන් බුද්ධාගමේ ඉගැන්වෙන. බුද්ධාගමේ ඉගැන්වෙන මේ බුද්ධාගම කියන එකෙන් අපේක්ෂා කරන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා බලුවොත්. එය පිළිගත් කෙනෙකුට මේ අවිද්‍යාව ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්ම සහ මුලින් නැති කිරීමේ පිළිවෙතක යෙදීමයි බුද්ධාගමේ උගන්වන්නේ. වෙන එකක් නෙවෙයි උගන්වන්නේ. එයයි උගන්වන්නේ. ඉතින් ඒකනේ වහන්සේ මුලටම වදාළ නේ මධ්‍යමා පටිපදා අය මේවා අරිවට්ටංගිකෝ මුලාව දුරුකලා. මුලාව තැනත්තා කොයි පැත්තට හෝ වැටෙන. එක්කෝ ලෝභයේ පැත්තට එහෙම නැත්නම් ද්වේෂයේ පැත්තට. අත්තකිල මතා කාම සුඛල්ලිකාම යෝගයේට අත්තකිල මතාන් දුන. ලෝභ සමාජ රැකෙන ඈ ඔව් ඒක තමයි ඒ මුලාව කරුණු සහිතව ඒකනේ දැන් ඒකනේ අපිට ආචාර්යවරේ ශාස්ත්‍රවරේ කුමනා කරන්නේ ශාස්ත්‍රවරයෙක් අපට ඕන කරන්නේ අපේ ඇස් අරවන්න. අපට හරියට කර්ම කියන්න. ඊළඟට වහන්සේගේ අනුශාසනීය පරිදි ඒ අනුශාසනීය පිළිගෙන ඒ පරිදි පිළිපැදීම නිසා අපට ක්‍රමයෙන් ඒ අවිද්‍යාව දැන් හැම දෙනාගේම අවිද්‍යාව එක සමාන නෙවෙයි. යම් කෙනෙක් විදර්ශනා නුවණ උපදවාගෙන තිබේ නම් යටත් පිරිසෙයින් උදයන්ගේ ඥානය කියන එකවත් ඝනබහල ප්‍රත්‍යඥයෙකුගේ தත්වය නෙවෙයි ඒ තරත්තාගේ අවිද්‍යාව ඒ ජීවිතයේ අවස්ථාවේදී මොකද ඒ අවිද්‍යාවෙන් කරන ඒ වැස්ම ධර්මදුරට දුරු කරලා ධර්මදුර ඉතින් භංග ඥානෙ උපදවා ගත්තම ඊට වඩා එයා බොහොම කිත්තුයි මාර්ගඵලයන් ලබා ගැනීම. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන. ඒ දැන් ප්‍රත්‍යඥේති තමයි ළඟට මේ මාර්ගයේ පිළිතට ප්‍රත්‍යඥ ගෝත්‍රය අත්තරලා ආර්ය ගෝත්‍රය පැමිණෙන්නේ සෝවාන් මාර්ගඵලයන්ට පැමිණෙන්නේ. නිකම්ම පැමිණෙන්නට බෑ. කවුරු පැමිණුණා ඒ පැමිණෙන්නේ පිළිවෙලකට. පිළිවෙතක යෙදී. ඒ පිළිවෙත සමහරුන් පිළිබඳව බොහෝම වේගවත්. බොහොම වේගවත් ඒ නිසා බණ අහමින් සිටියේදී මාර්ගඵල ලැබෙන. නමුත් පිළිවෙතක් තියෙනවා. පිළිවෙත් ඇයි සිත සිතේ තියෙන කලින් නෙමෙයි මේ වේලේ සමහර විටක දඩේ වේගිය ගිහිලා අදිත් ආපු කෙනෙක් වෙන්නට පුළුවන්. ගඩේ මේ ගිහිල්ලා ඈ සංසාර කුරුද කියන්නේ සංසාරයේ පින් තිබෙනවා. ඒක නැත්te නෑ පුණ්‍ය පූජාසනාවල් වල භාවනාවක් තිබෙනවා. භාවනාවක් තිබෙනවා. නමුත් මේ ජීවිතයේදී මොනවද කෙරුවේ මේ ජීවිතේ. එහෙම නොකර කෙනෙකුට හැබැයි ඊට සුදුසු ඒ විදිහේම මේ ආචාර්යවරයෙකු නැත්නම් ශාස්ත්‍රවරයෙකු ලැබෙන්නට ඕන. එහෙම නැතුව බෑනේ. හැම දිනාටම මේ උපකාරය කරන්න බෑනේ. දඩේනේ ගිය මිනිස්යාට දඩයන් කරගන්නට බැරි වුණානේ. බඩපිට බලනකොට දැක්ක කාවද? බුදුරජාණන් වහන්සේ වැඩේ. මෙයා තමයි මේ මට මේ අද මේ වැඩේ වැරද්දේ කියලා ඇද්දේ විදිහ. ඒ දන්නවනේ කතාව. ඈ මොකද? ඔව් පාරමිතා තිබෙනවා. අපි කවුරුන් මේ සමහරෙක් හිතනවා අපි කාටවත් ඒ පාරමිතා නැහැ. මම දන්නවා සමහර ඔය දේශන පවත්වන අය ඉන්නවා. ඒ අය කියනවා මේ කොහොමද අපි මේ මාර්ගඵල ලබන්නේ? අඩු ගානේ කල්ප ලක්ෂයක්වත් පාරමිතා පුරන්නට ඕනේ. ඒක හන්ද දැන් කරන්නට තිබෙන්නේ මෛත්‍රී භාවනාවක් ආදී ඒ වගේ දෙයක් කරලා ඉන්නේ එකයි කියලා සමහර මේ ගුරුවරු ඒ අය නියම ගුරුවරු නෙවෙයි. ඒගොල්ලන්ව පැක් කරලා අරින්න ඕනේ කොහාට හරි මිනිසුන්ට මගේ වරද්දන නිසා. ඈ? ඒගොල්ලෝ මාර්ගයේ වරද්දන අය. වරද්දන අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නම් මෙයි මොහොත හිතන් ගන්නනේ දැන් සමහරු හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ මේ අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ලෝ පහළ වුණේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කරා පිරිසක් යවන්නට ඉච්ඡා. සමහරුන්ගේ අදහස් සමහර ඒ විදිහටයි කතා කරන්නේ. ඒක උන්වහන්සේට කරන ඒක විදිහක නිග්‍රහයක්. මේ ශාස්ත්‍රය උන්වහන්සේ වදාළා. මේ ශාස්ත්‍රය යම් තාක්කල් පවතිනද? ඒ තාක්කල් ඒ ಗುಣධර්ම පුරණු කැමැතියන්ට ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න. නෑ නෑ ඒ ඒකාසංක කල්පලක්ෂයක් ඕන කරන්නේ අග්‍රස්ථාවක වන්න. මහා කල්පලක්ෂයක් වුමනා කරන්නේ මහා ශ්‍රාවක වන්න. මහා කාශ්‍යප අනුරුද්ධ ආනන්ද ආදී මහා මේ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නේ 80 මහා ශ්‍රාවක කියලා. ඒ වගේ. ප්‍රകൃති ශ්‍රාවකයන් අනිත් ශ්‍රාවකීන්ට එහෙම කාල නියමයක් නැහැ. එක්කෙනෙක් මේ විදුලින් දන්නේ නැතිනේ මේ අපේ බණ පොතේම සඳහන් වන්නේ ජෝතිය සිතානම් යන කොමාරී අර වෙළඳ දෙන්නේ කියේ උද්ගස් උද්ගස් උක්වැවු වෙළඳ මේ මේ ගොවිය දෙන්නේ ඒ උක්වල සත්වය ගැන කියන්නේ කොහොමද කටු තනින් සියලුම ඒ විෂ වැగిරෙනවා ඒ නිසා කටු තන ඇබයක් ගහලා අරන් එන්නට ඕනේ අනිත් පැත්තට හරවලා ඇදයක් ගහලා ගේන්නත් නැත්නම් ඒ විෂ ටික ඔක්කොම වැක්කිරෙනවා. දැන් නම් කලන්නට ඕනනේ. එහෙම නෙවෙයි. කොහොම හරි මේ සහෝදරයා සහෝදරිය දෙන්නේ කිව්වද? එක්කෙනෙක් කෙතට ගිහිල්ලා කපාගත්ත උද්දස් දෙකක් සහෝදරයාටයි Tamanටයි කියලා. අරගෙන එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට උත්පැලි වුණා වෙලා නොහන්සේ පින්ඳ පාතේ වැඩියා මොහු ඉදිරිපිට. මොහු ඒ Tamanගේ උද්ඝහයේ පැණි පූජා කළා. පාත්‍රයේ තවත් ඉඩ තිබෙනවා. සැලසුවක් සහෝදරයෙක් එකක් පූජා කරනවා. ඔහු පින්කමට නම් පින් දෙනවා. මුදල් උමනායි කිව්වොත් ඒකට ඒ වටිනාකම දෙනවායි කියලා ඒත් පූජා කරලා ඉතින් ආවි ගෙදර අයියා එව්වා කොහෙද ගියේ උක්කෙතට ඉතින් උක්කෙතට ගියාන උද්දස්සට මං ගෙනාවා දෙකක් කොහොමද ගුණ සිද්ධිය. ඔබේ කොටසත් මම පූජා කළයි. මගේ කොටස පූජා කරලා ඔබේ කොටසත් මම පූජා කළයි. ඔබ පින් අනුමෝදන් තුන් ගන්නවා නම් ඒ පින් ලබා ගන්න ඔබගේ අයිතියනේ. එහෙම නැත්නම් ඔබට මුදල් දෙනවා වටිනාකම දෙනවා. ඔහු ඒ පාර ප්‍රාර්ථනාවක් කළා. ඒ දුන් ඒ උපදානය එතකොටගෙන හරියට ඔහු දුන්න දානයක් නෙමෙයි මෙන්ම ඔහු අනුමෝදන් වුණා ඒක එතකොටගෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේට යම් ධර්මයක් අවබෝධ වුණා නම් ඒ ධර්මය මට වහා අවබෝධ වෙනවා. අයියා මේ gedare තියෙන්නේ. අනිත් එක්කෙනා ප්‍රාර්ථනා කළා ටිකක් මේ කරක් ගහලා එන්න. මේ දිව්‍ය ලෝක ආදී ඒ සැප සම්පත් විඳලා ඉන්න ප්‍රාර්ථනා කළේ. කරලා ඒ අතිවර ප්‍රාර්ථනා කළා මේ සම්පත් ඒ මේ පසේබුදු ජානන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරන්නටත් ලැබේවා. අර ඔක්කොම කරලා ඉවරලා. ඊට පස්සේ බුදු වුණු විපස්සී බුදුරජාණන් විපස්සී මත මතක. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සහෝදරයා මහණ වෙලා සෞඛ්‍යල සුන්නසල රහත් වුණා. ඉත කල්ප 30 30 ගණනකට 90 ගණනකට පස්සේ ඊට කල්ප 90 ගණනකට පස්සේ බුදු වුණු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිදී ඒ කාලයේදී අන් සහෝදරයා සහ අර ප්‍රාර්ථනාවේ හැටි බලාපොරොත්තු වෙන්නේ ඈ නෑ එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක කාට වුණානේ ඒ මේ මේ සසර සැරිසරන කාලය තුලදී තමන් මේ පාරමිතා සංඛ්‍යාවට වැටෙන ಗುಣධර්ම පිළිවෙ නැtei කියලා කාටවත් කියන්න බෑ. අපි නූපන් තැන් තිබෙන මේ ලෝකයේ අපි නූපන් තැන් එක්තිස් තලයේ අතුරෙන් අපි නූපන් තැන් හැටියට දක්වන්නට තිබෙන්නේ පංච සුද්ධාවාස. අනිත් එකද තැනක් අපට වැහුණු තැන් නෙවෙයි අපි මේ හැම තැනම ඉඳලා තියෙනවා. ඒ හැම තැනම ඉඳලා තියෙනවා අටමහ නිරය 136ක් අසුපත් නිරය ප්‍රේතාත්ම භාව ආදී මේ හැම තැන්වලම අපගේ අතීතයේදී ඒ ඒ කාල ගත කරලා තිබෙනවා ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ ಗುಣ ධර්මද පුරලා තිබෙනවා ඒ නිසා දෙව්ලෝකයේ බබලෝකයේ නමුත් ඒවා එකක්වත් දැන් කතාවට හරියන්නේ නැහැ දැන් ඉන්න තත්ත්වය තේරුම් ගන්නට ඕනේ. දැන් කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? ලැබිලා තියෙන අවසරයේ විමර්ශක බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදීමට හැකි තත්ත්වයක් සමට උදා වෙලා තියෙන්නේ. එහෙම තිබියදී මෙතෙන්දි කරන්නට තියෙන ඒවා නොකර මෙතෙන්දි සමහරව හිතන්නේ කරන්නට තියෙන්නේ මේ මේ ඇර අනිත් ඔක්කොම. මේ තමන්ගේ සංසාරයේ කෙටි කරගන්නට දුක් කෙලවර කරගන්නට තිබෙන දේවල් හැර අනිත් ඔක්කොම අහි කරන්න තියෙන කියලා හිතන්නේ. නමුත් කරන්න තියෙන එකම දේ ඒක ගැන අවධානය කොහොමදවත් යොමු කරන්නේ නැහැ වෙනකක් තවා පැයක්වත් ඒ සඳහා ගත කරන්නට කැමති නැති අය කොච්චර ඉන්නවද මේ දිනතුන්ටම සමහර විටක කියනවා ඇතිනේ මොකටද මේ නිකන් මෙහෙම කාලයක් ගත කරන්නේ ওই කාලයක් බැරිද වැඩකට යොදවන්න දෙයි කියලා සමහරව හිතනවා එහෙම හිතන අය සිටිනවා දැන් ඒකේ ඒ චේතනාදි කියන්නේ. ඒකට ධර්මයේ කියන එක අපි තේරුම් ගන්නවා. ධර්මය දැන් අපි කනවා කනවා කනවා බොන. ඒ කෑම බීම නිසා සිදුවෙන දෙයක් කියනවා. මොකක්ද ඒ? මේ අපේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන්නට ඒ උපකාර වෙනවා. නේ? යාවදේව විමස්සකායස්ස ධිතියා යාපනාය. ඒක වෙනවා. නමුත් අපි ඒකම විතරක්ද සලකන්නේ. අපි ඊට වඩා කොයි තරම් සැලකනවද කෑම දීමේදී ඒ තිබෙන රසය ඊට තිබෙන කිචුකම ආදික සමහරුන්ගේ කිචුකම කොයි තරම්ද කියතොත් සමහර දේවල් නැතුව ඒ අයට ඉන්නටම බෑ ඉන්නටම බෑ බැරි වෙලාවත් අසනීපයක් කළා සිහිපත් නැතුව ගියොත් ඒ තමන් ආශා කරන කෑමම ඉල්ලන්නට පුළුවන් හරියට හීනෙන් වගේ මට අසවල් දෙ දෙන්නේ ඒක සංතරපණය නොවි මැරුණොත් ඒවා කන්දම ප්‍රේතෙක් වෙලා උපදින්නට බැරි. එහෙම භයානක තත්ත්වයන්හි මිනිසුන් ඉන්නේ. අපි ඉන්නේ. ඉතින් ඒවා තේරුම් ගන්නට තමයි අපට මේ නුවණැස ඕන කරන්නේ. නුවණැස සපයා ගැනීමට අන් කිසි දෙයක් නැහැ. කිසි මඟක් නැහැ. වෙන මොන ශාස්ත්‍ර ඉගෙන ගත්තත් බැහැ. බුදු දහමම ඉගෙන ගන්නට ඕනේ. බුදුද්ධ ධර්මයේම පිළිගන්නට ඕනේ. ඒ අනුව පිළිපදින්න. ඒකෙන් තමයි නුවණ උපදවන්නේ. ඒ නුවණ දැන් මේ අපි ලබන නුවණ. මේ ශ්‍රුතමය ඥානය කියන එකට ඒ අනුව අපි සිතනවා නම් චින්තාමය කියන එකටත් යනවා. විශේෂයෙන්ම චින්තාමය කියන්නේ කාගේවත් උපදේශක් නැතිව තමාම සිතලා ඇති කරගන්නා නුවණ. නුවණ. ඒක චින්තාමය. සුතමය කියන්නේ කවුරුන් හෝ කියන ලද දෙයක් ගැන අහලා ඒවා අහලා ඒ අනුව ඇති කර ගන්නා වූ නුවණ. චින්තාව, සුතමය. ඊළඟට භාවනාමය කියන එක තමා අර ඒ ඇසු ඉගෙනගත්ත ඒ ධර්මයම විය හැකි නමුත් ඒක භාවනාවට නම් වෙලා භාවනාවට නම් වෙලා ඒ කියන්නේ භාවනා කරලා දැන් අපි ඉගෙන ගන්නවා කර්මජ කලාප නවයයි කර්මජ කලාප නවයයි මේ කර්මජ කලාප නවයක් කියන මේ බව දැනගත් හේතුවෙන් අපි යම්කිසි විදර්ශනා නුවණක් ලැබුවත් කර්මජ කලාප නවයයි කියලා දැනගත්ත පමණ ඒක ලැබුණා නෑ ඒක තමයි අන්න ඒ අවබෝධය ලබන්නට ඕන ඒක ලබන්න නැත්නම් මේ ධර්ම මේ බෙදා පෙන්වන ධර්ම සමහර විටක මේවා පිළිබඳව කෙනෙකුට දැනගත්තම ඒ අනුව හිතලා කල්පනා කරලා කතා කරත් හැකි. අහගෙන ඉන්න අය සමහර විටක රැවටෙන්නට පුළුවන්. මේ ධර්ම තමන් දැකලයි කියලා. මේ කතා කරන එකම දැකලයි. එහෙමත් හිතෙන්නේ. සමහර විට කතා කරන අය ඒවා දැකලත් ඉගෙනට පුළුවන් මේ භාවනාව කළාම. භාවනා නොකළා බොහෝ දුරට ඒ කරුණ පිළිබඳව සිතා ගන්නට පුළුවන්. නමුත් ඒක භාවනාවේ නුවණින්ට මාරු කරන්නට බෑ. ඒ ඉගෙනගෙන ඇති කරගත්ත ඒක කොයිතරම් දුරට දියුණු වුණත් කියන්නට තිබෙන්නේ සුතමේ ඥානයි. භාවනාවෙන් මේ නුවණ උපදවා ගන්නා තුරු සුතමේ ඥානයි. ඒකෙන්ම පමණක් ධර්මාවබෝධය කරන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසගෙන අසාගෙන සිටිනවා. ඒ සිටින කල්හි ඔවුන්ට උපදිනවා. ඒ අසාගෙන සිටින්නන්ට ශ්‍රුතමේ ඥානෙ. නමුත් ඒ ශ්‍රුතමේ ඥානෙන් නෙවෙයි අර අවබෝධය ලබන්නේ. ඒ ශ්‍රුතමේ ඥානෙ ලැබමින් සිටින මේ අවස්ථාවේදී මේ කියන දෙයට අනුව අසා සිටින දෙයට අනුව සිත යැවීමෙන් ඒ ධර්මයන් පිළිබඳ යථා භූත ඥානය ඔවුන්ට උපදිනවා. ඒක භාවනාවේ දුවන. භාවනාවේ නුවණ. ඒ නුවණ ලබාගෙනයි මේ මාර්ගඵලාභී ක්‍රමය කරන්නේ. එහෙම නැත්නම් සුතමේ ඥානෙ නෙවෙයි. එබැවින් උයි කවුරු හෝ මේ මාර්ගඵල ලබනවා නම් මේ මාර්ගඵල ලබන්නේ විසුද්ධි වශයෙන් දක්වා තිබෙන සත්‍ය විසුද්ධීන් සම්පූර්ණ කරනවා. ඥාන වශයෙන් දැක්වෙන විදර්ශනා ඥාන සම්පූර්ණ කරලා මාර්ගයේ වශයෙන් පෙන්වන තැනදී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරලා ඒ ඒ ජීවන අවබෝධ කරගන්න. ඒ සත්‍යයන් අවබෝධ කරගන්න. එහෙම නැතුව කාටවත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. හිතලා ඇති කරගන්නට පුළුවන් තත්ත්වයක්. ඒක තේරුම් ගන්න. ඒකට කලාප කියන ඒවා අපි කීයද කියලා 21ක් කිව්වා. කර්මජ කලාප මේ විදිහට තේරුම් ගන්න ලේසිනේ. ඈ චක්කු දසක, සෝත දසක, ගාන දසක, දිවහා දසක, කාය දසක, ඉතිභාව දසක, කුම්භාව දසක, ජී වත්තු දසක ජීවිත නව. ඒ නව. ඊළඟට එන්නේ චිත්තජ කලා පහය. චිත්තජ කලා පහයට අවිනිභෝග කලාපයේ කියන සුද්ධාස්තක කලාපය එකක්. අනිත් ඒවා කාය විඤ්ඤාත්ය සමග යෙදෙන කාය විඤ්ඤාති නවකේ. ඊළඟට වචී විඤ්ඤාප්තියයි ශබ්දයයි සමග යෙදෙන වචී විඤ්ඤාප්ති දසක. එහෙමයි. සුද්ධාස්තේ. ඊළඟට කාය විඤ්ඤාණ නවත්තලා ආ මේක සිතාත්මකයේ කියන අප දක්ලාමනේ ආ රූපාත්මක කලාපෝෂණය දෙකයි. right? The Greek, the Vincayan නැති නවතිය. එතකොට නවයක්. ඊළඟට වචී විඤ්ඤාති දසකේ කියලා කියනවා. වචී විඤ්ඤාති දසකේ කියන්නේ වචී විඤ්ඤාතියයි ශබ්දයයි. වචී විඤ්ඤාතිය සහ ශබ්දය සහිත ඒ ඒ 10 කලාප. සුද්ධාර්ථය තනියම නිරන්තර. මේ සුද්ධාර්ථය තනියම. සිටි උපදවන ඒ හැම තිස්සේම උපදිනවා. දැන් අපි අපි ගනිමු අපි භවංග සූත්‍රය කියනවා. නෑ නෑ ඒ චිත්තජ. චිත්තජ. දැන් අර දැන් අපි භවංග සිටි අපිට භවංග සිට උපදිනවා. ප්‍රථම භවංග සිටේ පටන් චිත්තජ රූප උපදවනවා කියන්නේ ඒ චිත්තජ රූප මොනවාද? ප්‍රසුද්ධා කලාව. චිත්ත කාය විඤ්ඤාති නවක වචී විඤ්ඤාති ශබ්දයත් සමග වචී විඤ්ඤාති දසක ඊළඟට සුද්දස්සකයයි ලහුතා බුද්ධා සම්මන්න. සුද්දස්සක ලහු ඒකට කියන්නේ ලහුතා ලහුතා බුද්ධා සම්මන්නතා සහිත කීයේ 11 කීයේ කලාපයේ ඒක 11 කියන කලාප. ලහුතා බුද්ධා කම්මංචතා කියන ඒ ඊළඟට කාය විඤ්ඤාතියත් එක්ක ලෞකාදී තුනත් එකතු කොට කාය විඤ්ඤාති ලෞකාදී ද්වාදා ඒක කියන්නේ කාය විඤ්ඤාති ලෞකාදී ද්වාදසක කලාව මේක ඒක ඒක ඒ තේරුණාද කාය විඤ්ඤාතිය කියනකොට. කාය විඤ්ඤාතිය කියන්නේ කය ක්‍රියාකර වීම සඳහා සිතින් උපදවන රූපේන කාය විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාතියත් සමග ඇතැම් විටක උපදිනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුනක්. එතකොට මේ කාය විඤ්ඤාතිය සහිත වූ මේ රූප කලාපය නිසා, ඒ කියන්නේ රූප කලාප උපදිනවනේ එකක් නෙවෙයි, දිගට උපදිනවා. ඒ නිසා ඒතනත්තා යම්කිසි මේ කාය විඤ්ඤාතිය ප්‍රයෝගී කරගෙන ඇතිවන්නා වූ යම් ක්‍රියාවක් තිබෙන්නේ ඒ ක්‍රියාවල මේ පසුබානා බව ඇති නොකොට බොහොම හොඳට කර්මන්‍ය ස්වභාවයකින් පැවැත්තිය පවත්වන්නට පුළුවන් කමක් ඇති වෙනවා. මේ ලහුතාදී තුනක් එක උපදීන හේතු කොටගෙන. තේරුණාද? ඒ නෑ දැන් ඒ නිසා තමයි දැන් කාය විඤ්ඤාති ලෞකාදී ද්වාදස්ක කලාප කියන ඒවා අපි දෙන්න ගන්නවා. ඒ සමහර අවස්ථාවලදී අපට මොකක්ද කරන්නට අමාරුයි. කය නිකන් ඔව් බොහොම ලාන ගතියකට පත් වෙලා කියන්නේ තමන් ඒ වැඩක යෙදෙන්නට බැරි ගතියක්. හිත තිබුණත් යෙදෙන්නට බෑ. කරන්නට ඕනේ කියලා හිතනවා එනාට කරන්නේ. එහෙම වෙලාවෙදී දැන් සමහර ළමයින්ට පාඩම් කරන අවස්ථාවලදී එහෙම තත්ත්වයක් නැති වෙනවා. ඒ විදිහ මොනවාද? අර මොන හරි දෙනවනේ. මොකක් හරි බොණ්ඩ දීලා, කෝපියක් ඒ වගේ යම් කිසිවක් බොණ්ඩ දීලා අමුතු තත්ත්වයක් ඇති කරනවානේ. නේ? අන්න ඒ වගේ අවස්ථා එනවා. සිතින්ම එනවා. දැන් සිතේ ප්‍රබෝධය. මෙතන කියන්නේ සිත ගැන. එතකොට සිත ගත්තම සිතා සිතත් පසුබාන බවින් යුක්ත වෙන අවස්ථා පිළිනවනේ ඒ සිත පසුබාන්නේ තීන මිද්ද කියන මේවා ඇතිවෙන්න නිසා නේ තීන මිද්දේ ඊළඟට මොකද කරන්නේ දැන් තීන මිද්දේ ඇති වුණාම තීන මිද්දේටම ඉඩ දීලා ඉන්න බෑනේ තීන මිද්දේ දුරු කරගන්න තීන මිද්දේ දුරු කරගන්න ප්‍රතිලෙන්නේ තීන මිද්දේ උපදින අකුසල් සිතක නේ සංස්කාර පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධ රස පූජා කියන ඒ අටත් ආකාශ ධාතුවක් කියන ඒ නවය අනේකාන්ත කර්ම දෙක. ඊළඟට චිත්තජ රූප යල්ලම 15ක් කියලා එනවා. චිත්තජ රූප 15ක්. ඒකාන්ත චිත්තජ රූපේ කියලා තිබෙන්නේ දෙකයි. ඒ දෙක අපි ඉගෙන ගත්තා කාය විඤ්ඤාති රූපයයි වචී විඤ්ඤාති රූපයයි අනේකාන්ත චිත්තජ රූප තිබෙනවා 13ක් ඒ නේද ඔව් අනේකාන්ත චිත්තජ රූප 13යි කිව්වේ අර නවය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පූජා ආකාශ කියන නවයත් ඊළඟට ශබ්දයක් ශබ්දයක් අනේකාන්ත චිත්තජ රූපයක් ශබ්දයක් ලහුතා මුදිතා කම්මඤ්ඤතා රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ රූප තුනක් අපි ඊළඟ දවසේ ඒකනට යන්න බලාපොරොත්තු වෙනවා අද සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී වදන්ති විචේතනං භූති විවා සබ්බේ සංඛාරා විපාකේදා පඤ්ඤාත සම්පතිය සම්බින්දති සිත්තේතන භූති ක්‍රියා සබ්බේ ධම්මානස්සාරා පඤ්ඤාත සම්පතිය සම්බින්දති සිත්තේතන භූති ක්‍රියා දුක්ඛපත්තානි සික්ඛාපත්තානි භයා දුක්ඛපත්තානි දුක්ඛා සති පාදිනු ආසවත්තානි මත්තාදී වානාගාමි සික්ඛා පුඤ්ඤානං විස්වාස යංග සම්ප්‍රාප්තනං ආකාසත්තාගත මත්තා දේවා නාගාමිකා මත්තං විද්වාංග සංසාතනං ආකාසත්තාගත මත්තා දේවා නාගාමිකා මත්තං විද්වාංග සංසාතනං